මහා වේදල්ල සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මා මහා කොට්ඨිතෝ සායන්න සමයං පතිසල්ලානා බුද්ධිතෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමේ උපසංකමිත්වා ආයස්මතා සාරිපුත්තේන සද්දෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා මහා කොට්ඨිතෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච්ච දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති ආවුසෝ වුච්ඡති චිත්තාවතානුකෝ ආවුසෝ දුප්පඤ්ඤෝති වුච්ඡති තේ නප්පජානාසේ නප්පජානාසේ තිකෝ ආවුසෝ තස්මා දුක්ඛඤ්ඤෝති වුච්ඡති කිංච නප්පජානාසේ ඉදං දුක්ඛන්තේ නප්පජානාසේ අයං දුක්ඛ සමුදයෝති නප්පජානාති අයං දුක්ඛ නිරෝධෝති නප්පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති නප්පජානාති නප්පජානාති නප්පජානාති තිකෝ ආවුසෝ තස්මා දුක්ඛඤ්ඤෝති වුච්ඡති සාධාවුසෝති කෝ ආයස්මා මහා කොට්ඨිතෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්චේ පඤ්ඤවා පඤ්ඤවාති ආවසෝ වුච්ඡති චිත්තාවතානකෝ ආවසෝ පඤ්ඤවාති වුච්ඡති තේ පජානාති පජානාති තේ කෝ ආවුසෝ තස්මා පඤ්ඤවාසේ බුච්ඡති කිංච පජානාසේ ඉදං දුක්ඛං තේ පජානාසේ අයං දුක්ඛ සමුදයෝතේ පජානාසේ අයං දුක්ඛ නිරෝධෝති පජානාසේ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පජානාසේ පජානාතේ පජානාතේති කෝ ආවසෝ තස්මා පඤ්ඤවාති වුච්ඡති විඥානං විඥානන්තේ ආවසෝ වුච්ඡති චිත්තාවතානුකෝ ආවසෝ විඥානන්තේ වුච්ඡති තේ විජානාති විජානාතේති කෝ ආවසෝ තස්මා විඥානන්තේ වුච්ඡති කිංච විජානාතේ සුඛන්තිපි විජානාතේ දුක්ඛන්තිපි විජානාතේ අදුක්ඛ මසුඛන්තිපි විජානාතේ විජානාතේ විජානාතේති කෝ ආවසෝ තස්මා විඥානන්ති වච්ඡති යා ආවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨා උදාහෝ විසංසට්ඨා ලබ්භාච පනිමේ සම්ධම්මානං විනිබ්බුජ්ජිත්වා විනිබ්බුජ්ජිත්වා නානාකරණං පඤ්ඤා පේතුන්තේ යා තාවසෝ පඤ්ඤා යන්ත විඥානං ඉමේ ධම්මා සංසට්ඨානෝ විසංසට්ඨා නචලබ්භා ඉමේ සම්ධම්මානං විනිබ්බුජිත්වා විනිබ්බුජිත්වා නානාකරණං පඤ්ඤාපේතුම් යංචාඋසෝ පජානාසේ සංවිජානාසේ යං විජානාසේ සංපජානාසේ තස්මායි මේ ධම්මා සංසට්ඨානෝ විසංසට්ඨා නචලබ්බායි මේ සම්ධම්මානං විනිබ්බුජිත්වා විනොබ්බුජිත්වා නානාකරණම් පඤ්ඤාපේතුන්තේ යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ සම්ධම්මානං සංසට්ඨානං නොවි සංසට්ඨානං කිං නානාකරණන්තේ යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ සම්ධම්මානං සංසට්ඨානං නොවි සංසට්ඨානං පඤ්ඤා භාවේ සම්බා විඥානං පරිඤ්ඤයං ඉදන්නේ සංනානා කරනන්ති වේදනා වේදනාති ආවසෝ උච්චති චිත්තාවතානුකෝ ආවසෝ වේදනාති උච්චති තේ වේදේති වේදේති තිකෝ ආවුසෝ තස්මා වේදනාති මුච්ඡති කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛ මසුඛම්පි වේදේති වේදේති වේදේති තිකෝ ආවුසෝ තස්මා වේදනාති මුච්ඡති තේ සංඥා සංඥාති ආවුසෝ උච්ඡති චිත්තාවතානුකෝ ආවුසෝ සංඥාති වොච්ඡති තේ සංජානාති සංජානාති තිකෝ ආවුසෝ තස්මා සංඥාති වොච්ඡති කිංච සංජානාති නීලකම්පේ සංජානාති පේතකම්පේ සංජානාති ලෝහිත කම්පි සංජානාති ඕදා කම්පි සංජානාති සංජානාතේ සංජානාතේති කෝ ආවුසෝ තස්මා සංඥාති වුච්ඡති යාචාවුසෝ වේදනා යාච සංඥා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨා උදාහෝ විසංසට්ඨා ලබ්භාච පනිමේ සම්ධම්මානං විනිබ්බෝජිත්වා විනිබ්බෝජිත්වා නානාකරණං පඤ්ඤාපේතුන්ති යාචාවසෝ වේදනා යාච සංඥා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨා නොවිසංසට්ඨා නච ලබ්භා ඉමේ සම්ධම්මානං විනිබ්බෝජිत्वा විනිබ්බෝජිत्वा නානාකරණං පඤ්ඤාපේතුම් යංචාවසෝ වේදේතේ සංසංජානාතේ යං සංජානාතේ සංවිජානාතේ තස්මා ඉමේ ධම්මා සංසට්ඨානෝ විසංසට්ඨා නචලබ්භා ඉමේ සම්ධම්මානං විනිබ්බුජිත්වා විනිබ්බුජිත්වා නානාකරණං පඤ්ඤාපේතුන්තේ නිස්සට්ඨේන හාවුසෝ පංචහි ඉන්ද්‍රේ හේ පරිසොද්ධේන මනෝ විඥානේන අභිඤ්ඤේයන්තේ නිස්සට්ඨේන හෞසෝ පංචේන්ද්‍රියේ පරිසුද්ධේන මනෝ විඥානේන අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං නෙය්‍යං අනන්තං විඥානන්තේ විඥානං ඡායතනං නෙය්‍යං නත්තේ කිංචේති ආකින්චඤ්ඤායතනං නෙය්‍යන්තේ නෙය්‍යං පනාඋසෝ ධම්මං කේන පජානාතේ තේ නෙය්‍යං කෝ ආඋසෝ ධම්මං පඤ්ඤා චක්ඛුනා පජානාතේ තේ පඤ්ඤා පනාඋසෝ කිමත්ත්‍යාතේ පඤ්ඤා කෝ ආඋසෝ අබිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තාතේ කතිපනාවුසෝ පච්චයා සම්මා දිට්ඨියා උපාදායාතේ ද්වේකෝ ආවුසෝ පච්චයා සම්මා දිට්ඨියා උපාදාය පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ ඉමේ කෝ ආවුසෝ ද්වේ පච්චයා සම්මා දිට්ඨියා උපාදායාතේ කතේහි පනාවුසෝ අංගේහි අනුග්‍රහිතා සම්මා දිට්ඨේ චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති පංචහිකෝ ආවුසෝ අංගේහි අනුග්‍රහේතා සම්මා දිට්ඨේ චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵලානි සංසාච ඉදාවුසෝ සම්මා දිට්ඨේ සීලානුග්ගහිතාච හෝති සුතානුග්ගහිතාච හෝති සාකච්ඡානුග්ගහිතාච හෝති සමථානුග්ගහිතාච හෝති විපස්සනානුගහිතාච හෝති ඉමේහි කෝ ආවුසෝ පංචේ අංගේහි අනුග්ගහිතා සම්මා දිට්ඨේ චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාච පඤ්ඤා විමුක්ති ඵලාච හෝති පඤ්ඤා විමුක්ති ඵලානි සංසාචාති කතිපනාවුසෝ භවාතේ තයෝ මේ ආවුසෝ භවා කාම භවෝ රූප භවෝ අරූප භවෝති කතං පනාවුසෝ ආයතින් පුනබ්බවා බේනිබ්බත්තේ හෝති තේ අවිජ්ජානීවරණානං කෝ ආවුසෝ සත්තානං සංහා සංයෝජනානං తత్ర తత్రాభినందనా ఏవం ఆయతిం පුනබ්බවාභි නිබ්බත්තේ හෝතේති කතං කනාවසෝ ආයතින් පුනබ්බවාභි නිබ්බත්තේ නහෝතේති අවිජ්ජා විරාගා කෝ ආවසෝ විජ්ජුප්පාදා සංහා නිරෝධාය එවං ආයතින් පුනබ්බවාභි නිබ්බත්තේ නහෝතේති කතං පනාවුසෝ පඨමං ජානන්තේ ඉදාවුසෝ බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරතේ ඉදං වොච්චතාවුසෝ පඨමං ඥානං පඨමං පනාවුසෝ ඥානං කතං කන්තේ පඨමංකෝ ආවුසෝ ඥානං පංචංගිකම් ඉදාවුසෝ පඨමං ඥානං සමාපන්නස්ස බික්ඛුනෝ විතක්කෝච වත්තති විචාරෝච පීතිච සුඛංච චිත්තේ කග්ගතාච පඨමංකෝ ආවුසෝ ඥානං එවං පංචංගිකන්තේ පඨමං පනාවුසෝ ඥානං කතංග විප්පහේනම් කතංග සමන්නාගතන්තේ පඨමං කෝ ආවුසෝ ඥානං පංචංග විප්පහේනම් පංචංග සමන්නාගතං ඉදාවුසෝ පඨමං ඥානං සමාපන්නස්ස බික්ඛුනෝ කාමච්ඡන්தோ පහේනෝ හෝති ව්‍යාපාදෝ පහේනෝ හෝති තේන මිද්දම් පහේනං හෝතේ උද්ධච්ච කුක්කුච්ඡං පහේනං හෝති විචිකිච්ඡා පහේනා හෝති විතක්කෝච වස්සති විචාරෝච පීතිච සුඛංච චිත්තේ කග්ගතාච පඨමං කෝ ආවසෝ ඥානං එවං පංචංග විප්පහේනං පංචංග සමන්නාගතන්තේ පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානේ නානාවිෂයානේ නානාගෝචරානේ නාඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනුබොන්ති සේයතේ දම් චක්කුේන්ද්‍රයන් සෝතේන්ද්‍රයන් ගාහනේන්ද්‍රයන් ජීවහේන්ද්‍රයන් කායේන්ද්‍රයන් ඉමේ සංකෝ ආවුසෝ පංචාන්නං ඉන්ද්‍රියානම් නානාවිෂයානං නානාගෝචරාණං න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විචසයන් පච්චනුබන්තානං කිං පටිසරණං කෝචනේ සංගෝචර විෂයං පච්චනුභෝති තේ පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි නානාවිෂයානි නානාගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනුභන්ති ශය්‍යතේදං චක්ඛුේන්ද්‍රයන් සෝතේන්ද්‍රයන් ගහනේන්ද්‍රයන් ජීවහේන්ද්‍රයන් කායේන්ද්‍රයන් ඉමේ සංකෝවාවසෝ පංචාන්නං ඉන්ද්‍රයානම් නානා විෂයානං නානා ගෝචරානං නාඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චනු බොන්තානම් මනෝ පටිසරණං මනෝචනේ සංගෝචර විෂයං පච්චනු බොහෝති තේ පංචමානි ආවුසෝ ඉන්ද්‍රියානි සේයතේදං චක්ඛුන්ද්‍රියං සෝතින්ද්‍රියං ගාහනේන්ද්‍රියං ජීවහේන්ද්‍රියං කායේන්ද්‍රියං ඉමානිකෝ ආවුසෝ පංචේන්ද්‍රයානේ කිං පරිච්ඡතිඨන්තේ තේ පංචමානි ආවුසෝ ඉන්ද්‍රයානේ සේයතේ දං චක්කු ඉන්ද්‍රයන් සෝතේන්ද්‍රයන් ගාහනේන්ද්‍රයන් ජීවහේන්ද්‍රයන් කායේන්ද්‍රයන් ඉමානිකෝ ආවුසෝ පඤ්ඤේන්ද්‍රයානේ ආයොං පරිච්ඡ තෙඨන්තේ තේ ආයුපනාවු ශෝකින් පරිච්ඡ තෙට්ඨතේති ආයු උස්මං පරිච්ඡ තෙට්ඨතේති උස්මාපනාවු ශෝකින් පරිච්ඡ තෙට්ඨතේති උස්මා ආයුං පරිච්ඡ තෙට්ඨතේති ඉදානේව කෝ මයං ආවුසෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම ආය උස්මං පඩිච්ච තෙට්ඨතේතේ ඉදානේව කෝමයන් ආවුසෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං එවං ආජානාම උස්මා ආයුම් පරිච්ඡ තෙට්ඨතේතේ යතා කතං පනාඋසෝ ඉමස්ස භාසිතස්ස අත්ථෝ දට්ඨම්මෝස්ති තේනහෞසෝ උපමන්තේ කරිස්සාමි උපමාය පිදේ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්තං ආජානන්තේ සේයතාපියෞසෝ තේලප්පදේ පස්ස ජහයතෝ අච්ඡෙන් පටිච්ච ආභා පඤ්ඤායතේ ආභම් පටිච්ච අච්ඡේ පඤ්ඤායතේ ඒවමේවකෝ ආහුසෝ ආයෝ උස්මං පරිච්ඡ තිට්ඨති උස්මාච ආයොං පරිච්ඡ තිට්ඨති තේ තේව නුකෝ ආහුසෝ සංඛාරාත් තේව වේදනීයා ධම්මා උදාහුවන්නේ ආයු සංඛාරා අඤ්ඤේ වේදනීයා ධම්මාති නකෝ ආවසෝත් තේව ආයු සංඛාරාත් තේව වේදනීයා ධම්මාත් තේව කෝ ආවුසෝ ආයු සංඛාරා අබිවින්සෝ තේව වේදනීයා ධම්මා නෛදං සංඥා වේදහිත නිරෝධං සමාපන්නස්ස බික්ඛුනෝ වොට්ඨානං පඤ්ඤායේත යස්මාචකෝ ආවුසෝ අඤ්ඤේ ආයු සංඛාරා අඤ්ඤේ වේදනීයා ධම්මාත් තස්මා සංඥා වේද හිත නිරෝධං සමාපන්නස්ස බික්ඛුනෝ වුට්ඨානං පඤ්ඤායති තේ යදානුකෝ වාඋසෝ ඉමං කායං කති ධම්මා ජහන්තේ අතහායං කායෝ උජ්ජිතෝ අවක්ඛිතෝ සේතේ යථා කට්ඨං අචේතනන්තේ යදාකෝ ආවුසෝ ඉමං කායං තයෝ ධම්මා ජහන්තේ ආයු උස්මාච විඥානං අතායන් කායෝ උජ්ජිතෝ අවක්ඛිතෝ සේති යථා කට්ඨං අචේතනන්ති යයන් ආවුසෝ මතෝ කාලකතෝ යෝචායන් බික්ඛෝ සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉමේ සංඛින් නානාකරණන්තේ යායන් ආවසෝ මතෝ කාලකතෝ තස්ස කාය සංඛාරා නිරෝධා පටිපස්සද්ධා වාචේ සංඛාරා නිරෝධා පටිපස්සද්ධා චිත්ත සංඛාරා නිරෝධා පටිපස්සද්ධා ආයෝ පරික්ඛේනෝ උස්මා වෝපසන්තා ඉන්ද්‍රයානේ විපරිබින්නානේ යෝචායම් වික්ඛෝ සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ තස්සපේ කාය සංඛාරා නිරෝධා පටිපස්සද්ධා වචේ සංඛාරා නිරෝධා පටිපස්සද්ධා චිත්ත සංඛාරා නිරෝධා පටිපස්සද්ධා ආයෝ අපරේක්ඛේනෝ උස්මා අවපසන්තා ඉන්ද්‍රයානේ විප්පසන්නානේ යයන් ආවසෝ මතෝ කාලකතෝ යෝචායන් බෙක්ඛෝ සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉදන්තේ සංනානා කරණන්තේ කතිපනාවසෝ පච්චයා අදුක්ඛම සුඛාය චේතෝ විමුක්තියා සමාපත්තියාති චත්තාරෝ කෝ ආවුසෝ පච්චයා අදුක්ඛම සුඛාය චේතෝ විමුක්තියා සමාපත්තියා ඉදාවුසෝ බික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා කුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති ඉමේ කෝ ආහුසෝ චත්තාරෝ පච්චයා අදුක්ඛම සුඛාය චේතෝ විමුක්තියා සමාපත්තියාති කතිපනාඋසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා සමාපත්තියාති ද්වේකෝ ආඋසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා සමාපත්තියාති සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ ඉමේ කෝ ආවසෝ ද්වේපච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා සමාපත්තියාති කතේ පනාවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා ඨිතියාය තයෝ කෝ ආවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියාඨිතියා සබ්බ නිමිත්තානං ච අමනසිකාරෝ අනිමිත්තාය ච ධාතුයා මනසිකාරෝ පුබ්බේව අபிසංඛාරෝ ඉමේ කෝ ආවසෝ තයෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියාඨිතියා යාති කතිපනාවුසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා බුද්ධානායාතේ ද්වේකෝ ආවුසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා බුද්ධානාය සබ්බ නිමිත්තානං ච මනසිකාරෝ අනිමිත්තාය ච ධාතුයා අමනසිකාරෝ ඉමේ කෝ ආවුසෝ ද්වේපච්චය අනිමිත්තාය චේතෝ විමුක්තියා බුද්ධානායාති යාචායන් ආවුසෝ අප්පමානා චේතෝ විමුක්තේ යාච ආකින්චඤ්ඤා චේතෝ විමුක්තේ යාච ශුඤ්ඤතා චේතෝ විමුක්තේ යාච අනිමිත්තා චේතෝ විමුක්තේ ඉමේ ධම්මා නානට්ඨා චේව නානා ව්‍යංජනාච උදාහු ඒකට්ඨා ව්‍යංජන මේව නානන්තේ යාචායන් ආඋසෝ අප්පමානා චේතෝ විමුක්ති යාච ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති යාච ශුඤ්ඤතා චේතෝ විමුක්ති යාච අනිමිත්තා චේතෝ විමුක්ති අත්ථේකෝ ආවුසෝ පරියායෝ යං පරියායං ආගම්ම ඉමේ ධම්මා නානට්ඨා චේව නානා ව්‍යඤ්ජනාච අත්ථිතකෝ ආවුසෝ පරියායෝ යං පරියායං ආගම්ම ඉමේ ධම්මා ඒකට්ඨා ව්‍යඤ්ජන මේවච නානං ඛතමෝ පනාවුසෝ පරියායෝ යං පරියායං ආගම්ම ඉමේ ධම්මා නානට්ඨාචේව නානා ව්‍යඤ්ජනාච ඉදාවසෝ බික්ඛෝ මෙත්තාසගතේන චේතසා ඒකං දසම් පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තකාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණාසාගතේන චේතසා පේයාලම් මුදිතාසාගතේන චේතසා පේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකාන්දසම් පරිත්වා විහෙරති තතහා ဒ ුතියන් තතහා සතියන් තතහා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අධ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති අයං උච්චතා උසෝ අප්පමානා චේතෝ විමුක්ති කතමාචා උසෝ ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති ඉදාවුසෝ බික්ඛෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නත්තේ කිංචේති ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහෙරතේ අයං වොච්චතාවසෝ ආකින් සංඥා චේතෝ විමුක්තේ කතමාචාවසෝ ශුඤ්ඤතා චේතෝ විමුක්තේ ඉදාවසෝ බෙක්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචෙක්ඛතේ සුක්ඛමිදං අත්තේනවා අත්තනීයේනවා තේ අයං බුද්ධතාවසෝ ශුඤ්ඤතා චේතෝ විමුක්ති කතමාචාවසෝ අනිමිත්තා චේතෝ විමුක්ති ඉදහවසෝ බික්ඛෝ සම්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරතේ අයං බුද්ධතා උසෝ අනිමිත්තා චේතෝ විමුක්තිය අයං කෝ ආවුසෝ පරියායෝ යම් පරියායං ආගම්ම ඉමේ ධම්මා නානට්ඨාච්චේව නානා ව්‍යඤ්ජනාච කතමෝ චාවුසෝ පරියායෝ යම් පරියායං ආගම්ම ඉමේ ධම්මා ඒකට්ඨා ව්‍යඤ්ජන මේව නානං රාගෝ කෝ ආවසෝ පමාන කරනෝ දෝසෝ පමාන කරනෝ මෝහෝ පමාන කරනෝ තේකීනා සවස්ස බික්ඛුනෝ පහේනා උච්චින්න මූලා ථාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා යාවතා කෝ ආවසෝ අප්පමානා චේතෝ විමුක්තියෝ අකෝප්පාසා සංචේතෝ විමුක්ති අග්ගමක්ඛායතේ සාකෝ පනාකුප්පා චේතෝ විමුක්ති ශුඤ්ඤා රාගේන ශුඤ්ඤා දෝසේන ශුඤ්ඤා මොහේන රාගෝ කෝ ආවසෝ කිංචනෝ දෝසෝ කිංචනෝ මෝහෝ කිංචනෝ තේකීනාසවස්ස බික්ඛුනෝ පහේනා උච්චින්න මූලා ස්ථාලා වස්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා යාවතා කෝ ආවුසෝ ආකින්චඤ්ඤා චේතෝ විමුක්තියෝ අකෝපාතා සංචේතෝ විමුක්ති අග්ගමක්ඛායතේ සාකෝ පනා කුප්පා චේතෝ විමුක්ති ශුඤ්ඤාරාගේන සුඤ්ඤා දෝෂේන සුඤ්ඤා මෝහේන රාගෝපෝ ආවසෝ නිමිත්ත කරණෝ දෝසෝ නිමිත්ත කරණෝ මෝහෝ නිමිත්ත කරණෝ ඒකීනාශවස්ස වික්ඛුනෝ පහේනා උච්චින්න මූලා ථාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා යාවතාකෝ ආවුසෝ අනිමිත්තා චේතෝ විමුක්තියෝ අකුප්පාත් තාසංචේතෝ විමුක්ති අග්ගමක්ඛායති සාකෝපනා කුප්පා චේතෝ විමුක්ති ශුඤ්ඤාරාගේන ශුඤ්ඤා දෝසේන ශුඤ්ඤා මෝහේන අයං කෝ ආවුසෝ පරියායෝ යං පරියායං ආගම්ම ඉමේ ධම්මා ඒකට්ඨා බැන්ජන මේව නානන්තේ ඉදම වෝචායස්මා සාරිපුත්තෝ අත්තමනෝ ආයස්මා මහා කොට්ඨිතෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දේති මහා වේදල්ල සුත්තං තතියං